විපත්තේ පටිභාය සම්බ සම්පත්ති සිද්ධියා සම්බ දුක්ඛ විනාශාය පරිත්තං රෝමි මංගලං විපත්තේ පටිභාය සම්බ සම්පත්ති සිද්ධියා සම්බ භය විනාශාය පරිත්තං රෝමි මංගලං විපන්තේ පටිබාහාය සම්බ සංපස්සේ සින්ධියා සම්බ රෝග විනාශාය පරින්තං රෝහි මංගලං समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सङ्गमुक्तदम्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 අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාතේ සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒ පංසිකෝ ඕපනයිකෝ පංචන්තං වේදි සම්බෝ විඤ්ඤෝ හේතේ සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ මුජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි මත්ථ පුරිස පුංගලා ඒස භගවතෝ සාඋප සංඝෝ ආහුනියෝ පාවුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකං සාති ඒවම් බුද්ධං සරණානං ධම්මං සංඝං ච දින්ඛවෝ භයං වාචං විතන්තං ලෝමහංසෝ නහස්සති තේ ඒතේන සත්‍ය වංජේන පාසු සංගතනං සයං ඒතේන සත්‍ය වංජේන පාසු සංගතනං සයං ඒතේන සත්‍ය වංජේන පාසු සංගතනං සයං ඒවං මේ සතං ඒකං සමයං භගවාසාවත්ථයං විහෙරති 제තවනේ අනාථතෙන් විකස්සාරාමේ අත්ථකෝ අඤ්‍යතරා දේවතා අභිමුඛංකාය දක්ඛයා දික්ඛන්ත වන්නා කේවල කම්පංජේ 제තවනං ඕභාසෙන්වා යේන භගවාසේ නොපසංකම් උපසංකමිද්වා භගවන්තං අධිවාදෙන්සා ඒකමන්තං වට්ඨාසේ ඒකමන්තං තථා කෝසා දේවතා භගවන්තං ගාථාය අඤ්ඤභාසේ බහෝ දේවා මනස්සාච මංගලානි අචින්තයං ආකංකමාන සත්තානං බෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං පතිරෝපදේශ වාසෝච කුම්මේච පත පුඤ්ඤතා අත්ථ සම්මාපනේ දිච හේතම් මංගල මුන්තමං භාව සත්‍යං ච සිම්පංච විනයෝච සුසින්කිතෝ සුභාසිතාච යා වාචා හේතම් මංගල මුන්තමං මාතාපිතෝ නපට්ඨානං උත්තදාරස්ස සංඝෝ අනාපලාච කම්මන්තා ඒතං මංගල මුත්තනං දානං ච ධම්මචර්යාච නාථකානං ච සංඝෝ අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුත්තනං ආරති විරති පාපා මජ්ජපානාච සංයමා අප්පමාදෝච ධම්මේසු හේතම් මංගල මුත්තමං භාරවෝච නිවාසෝච සංසුද්ධේච පතඤ්ඤතා කාලේන ධම්ම සවනං හේතම් මංගල මුත්තමං අනුපේතසෝ චක්කතා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං සපෝච්ච ධම්මචරේ අනුච අරිය සත්‍යාන දස්සනං නිම්බාන සච්ච කෙලේයාච ඒතම් මංගල මුත්තමං පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පතේ අතෝ සංවිරජං ප්‍රේමං හේතං වංගල මසතනං හේතාදිසානි කත්වාන සම්බත්තම පරාජිතා සම්බත්තපත්තිං ගච්ඡන්තේ සම්තේ සම්මංගල මුත්තමන්තේති ඒතේන සත්‍ය වග්ගේන හෝතු තේජය මංගලං ඒතේන සත්‍ය වග්ගේන හෝතු තේජය මංගලං ඒතේන සත්‍ය වග්ගේන හෝතු තේජය මංගලං කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං ලබසමෙන්ත සක්කෝ අජෝච සෝජෝච සෝචෝ චත්ත මදු අනතිමානේ සංකස්සකෝච සුභරෝච අප්පකින්චෝච සල්ලහකවුන්තේ සංසේන්ද්‍රයෝච නිපකෝච අත්ථදම්භෝ කුලේසු අනනුබින්ධෝ සතපොද්දං සමාචරේ කිංචි වේන විඤ්ඤෝ පරේමපවදේයං සුඛිනාමාසේ මිනෝ හන්තෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතන්තා ඒකේචපාන භෝතත්තේ තසාවාතාවරාවා අනවශේෂා දීඝාවායි මාංසාවා මධ්‍යමා දස්සකානකතෝලා දිත්තාවා ඒව අන්දිත්තා හේත দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සේවා සම්බේ සත්තා භවන්තු සුඛිතංසා සපරෝපරං නිකුම්බේත නාති මන්නේත පත්තචිනං සංඛේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මන්නස්ස දුක්ඛමෙන්ඛේය මාතා යථා නියම් කුන්තං ආශා ඒක කුන්ත මනුරක්ඛේ එවං තසම්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තං සම්බලෝබස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසතන්තං චිත්තං කරං විසින්නෝ සයානෝ යාව තස්ස විගතමින්ධෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං නිධනාහෝ එක්කෙන් ජනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නා කාමේසු විනේය වේදං නයජාත ගම්බ සේයම් පුනවේතේති ඒතේන සත්‍ය වද්දේන සෝගා උපසමෙන්තතේ ඒතේන සංච වන්දේන භයා උපසමෙන්තතේ ඒතේන සච්ච වන්දේන දුක්ඛා උපසමෙන්තතේ උදේතයන් චක්ඛුනා ඒක රාජා හරිස්සවන්නෝ පටවෙන් ප්‍රභාසෝ සම්සන්නමස්සානි හරිස්සවන්නම් පටවෙන් ප්‍රභාසං සයන්ජ බුත්තා ගියරේ මුදිවසං ඒ බාක්මනෝ වේදගෝ සම්බ ධම්මේ තේමේ නමෝ ඒච මං පාලයන්තෝ නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමන්සෝ පරින්තං කද්වා මෝරෝ චරතිසනා අපේතයන් සක්කමා ඒක රාජා හරිස්ස වන්නෝ පටරින්ක භාසෝ සංසන්නමස්සාමි හරිස්ස වන්නම් පටවිස්ස භාතං සයජ්ජ ගුණතා විරේ මුරන්තිං අකුමනෝ වේදගෝ සම්බදම්මේ තේමේ නමෝ තේසමං පාලයන්තු නමස්තු බුද්ධානං නමස්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමන්තියා හිමන්සෝ පරින්තං පද්වා මෝරෝ වා සමකප්පේතේ ඒතේන සත්‍ය වජ්ජේන සොත්තිතේ හෝස සම්බදා ඒතේන සත්‍ය වජ්ජේන සොත්තිතේ හෝස සම්බදා ඒතේන සත්‍ය වජ්ජේන සොත්තිතේ හෝස සම්බදා ඒවන්නේ සතන්නේකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති දේශමනේ අනාථ පින්නිකස්සමාරාමේ තේන කෝපන සමයේන සාවත්තේන අඤ්ඤතරෝ දෙක්ඛෝ අයනා දත්තෝ කාලකතෝ හෝතේ අතකෝ සම්බවලා බික්ඛෝ යේන භගවා තේනුපසංකමින්සු උපසංකමින් වා භගවන්තං අභිවාදෙස්සා ඊතමන්තං නිසේදෙන්සු ඒතමන්තං නිසින්නාපෝතේ දෙක්ඛෝ භගවන්තං ඒතද වෝචං ඉදබන්තේ සාවත්ත්‍යං අඤ්ඤතරෝ බික්ඛෝ අයනා දත්තෝ කාලකතෝ හෝතේ නානෝනසෝ භික්ඛවේ දෙක්ඛෝ චත්තාරිණහි රාජකුලානේ මෙත්තේන චිත්තේන පරේ පචේතෝ බික්ඛවේ බික්ඛෝ චක්ඛාරි නයි රාජකුලානේ නෙත්තේන චිත්තේන පරේය නයිසෝ බික්ඛවේ බික්ඛෝ අයනා දට්ඨෝ කාලං කරෙය්‍ය පතමානිකක් කාරිකයි රාජ කුලානේ විරෝපක්ඛං අයිරාජ කුලන්නේ රාපතං අයිරාජ කුලං සබ්භ්‍යා පුත්තං අයිරාජ කුලං තණ්හා දෝසම කන්න අයිරාජ කුලං නානෝනතෝ වික්ඛවේ වික්ඛෝ ඉමානි චත්තාරි අයිරාජ කුලානේ මෙත්තේන චitteන පරේ සචේසෝ භික්ඛවේ භික්ඛෝ ස්මානි චත්තාරි වෛරාදි කුලානි මෙත්තේන චිත්තේන පරේය නයිසෝ භික්ඛවේ භික්ඛෝ අයනාදට්ඨෝ කාලං පරේය අනුජානාමි භික්ඛවේ ස්මානි චත්තාරි වෛරාදි කුලානි මෙත්තේන චිත්තේන පරිසුන අත්ථබුද්ධයා අත්ථ රක්ඛාය අත්ථ පරිත්තායාතේ ඉතමෝච භගවා ඉදම්වත් ආසගතෝ තාතරන්නේ තදවෝච සත්තා විරෝපක්ඛේ මේ මෙත්තං මෙත්තං වේරාපතේ මේ සබ්භ්‍යාපත්තේ මේ මෙත්තං මෙත්තං පන්නාලෝ සමකේච අපාදකේ මේ මෙත්තං මෙත්තං දෙපාදකේ මේ චතුම් පදේ මේ මෙත්තං මෙත්තං බහුම් පදේ මේ මාමන්නපාදකෝ හෙන්සේ මාමන් හෙන්සේ පාදකෝ මාමන් චතුම් පදෝ හෙන්සේ මාමන් හෙන්සේ බහුම් පදෝ සම්මේ සත්තා සම්මේ පානා සම්මේ භූතාච කේවලා සම්මේ භද්‍රාණි පස්සන්තු මා සංසිපාත මාගමා අප්‍රමාණෝ බුද්ධෝ අප්‍රමාණෝ ධම්මෝ අප්‍රමාණෝ සංඝෝ සමානවන්තානි සෙන් සපානි අයෙච්චිකා සතපදි ඔන්නානාභේ සරභෝ මොසිකා කතාමේ රක්ඛා කතාමේ පරිණතා පටික්කමන්ත භෝතානි සෝහං නමෝ භගවතු නමෝ සත්තං සම්මා සම්බුද්ධානන්තේ විපස්සෙස්ස නමද්ධෝ චක්ඛමන්තස්ස සරේමතෝ සිකෙස්ස දිනමත්තෝ සම්බභූතානුකම්පිනෝ වෙස්ස බුස්ස නමත්තෝ නාතපස්ස තපස්සිනෝ නමත්තු පපසන්ධස්ස මාරසේනා පමන්දිනෝ ඕනාගමනස්ස නමත්තෝ බ්‍රාහ්මනස්ස වසේමතෝ පස්ස පස්ස නමත්තෝ විප්පමුන්තස්ස සංගදේ අංගේ රසස්ස නමස්සෝ සක්්‍ය පුත්තස්ස සේවේමතෝ යෝ ඉමං ධම්ම මදේසේසි සබ්බ දුක්ඛා පනෝදනන්ති ඒතේන සත්‍ය වජ්ජේන රූපාපෝප සමෙන්තුතේ ඒතේන සත්‍ය වජ්ජේන භයාෝප සමෙන්තුතේ ඒතේන සත්‍ය වජ්ජේන දුක්ඛාෝප සමෙන්තුතේ ඒවං මේ සුතං මේකං සමයං භගවාසවත්ථං විහෙරති ජේතවනේ අනාථෙන් දෙපස්සාරාමේ සත්‍යකෝ භගවා වික්ඛෝ ආමන්තේ සිද්ධවෝතේ වදන්තේ තිතේ වික්ඛෝ භගවතෝ පංචස්සෝසං භගවා මේ සද්දවෝච භූතපුබ්බං වික්ඛවේ දේවාස සංගාමා සමෝපම්බෝල්ලෝ අහෝසේ අතකෝ වික්ඛවේ සක්ඛෝ දේවා නමින්දෝ දේවේ තාවතින්සේ ආමන්තේසේ අතේ මාරිතා දේවාන සංගාමලකානම් uppajjende bhavana chambe tattang mālo mahanso va mameva tasmin samaye dhajagdang ulloke yatha mamang ivo dhajagdang ulloke tan jambhayastati bhavana chambe tattang mālo mahanso va sopayemissati නෝචේ මේ ධජග්ගං මුල්ලෝකේ යත අත පජාපතිස්ස දේව රාජස්ස ධජග්ගං මුල්ලෝකේ යත පජාපතිස්ස හේවෝ දේව රාජස්ස දජබ්බං ලෝකයතං යම් භවෙස්සති බහං වාචම් මෙතත්තං වාලෝ මහන්සෝ වාසෝ පරේස්සතේ නොචේ පජාපතිස්ස දේව රාජස්ස දජබ්බං ලෝකේයස අත වරුණස්ස දේව රාජස්ස දජබ්බං ලෝකේයස වරුණස්සේවෝ දීර රාජස්ස දජග්ගම් ලෝකයතං යම් භවෙස්සති භයං වාචං විසත්තං වාසෝ නහන්සෝ වාසෝ පහේනස්සති නොචේ වරුණස්ස දීර රාජස්ස දජග්ගම් ලෝකේ යත අත ඒසානස්ස දේව රාජස්ස දජග්ගම් ලෝකේ යත ඊසානස්ස හේරෝ දේව රාජස්ස දජග්ගං ලෝකයතං ගම්භවස්සති භයං ආචනං මෙතත්තං වා ලෝමහංසෝ වාසෝ පරේඤ්ඤස්සති සංකෝපන වික්ඛවේ සප්පස්සවා දේවා නමින් දස්ස දජග්ගං ලෝකයතං පජාපතිස්සවා දීව රාජස්ස දජග්ගං උල්ලෝකයතං වරුණස්සවා දීව රාජස්ස දජග්ගං උල්ලෝකයතං ඒතානස්සවා දේව රාජස්ස දජග්ගං උල්ලෝකයතං යම් භවිස්සති භං වාචං විතත්තං වා ලෝමහංසෝ වාසෝ පහේතපි නෝපි පහේත සංපිස්ස හේතෝ සක්කෝයි වික්ඛවේ දේවානමින්දෝ අවීතරාගෝ මවේත දෝසෝ අවීතමෝ හෝ භේරුච්ඡම් භේඋත්තරාතේ පදායේති ආංචකෝ වික්ඛවේ එවං වදාමි සචේතුම් මාතං වික්ඛවේ අරඤ්‍යගතානං වා රුක්ඛමූලගතානං වා ශුඤ්ඤාගාරගතානං වා උප්පන්දේ නිබංවා සම්බතක්ඛං ආලෝමහංසෝවා මමේව තස්මෙන් සමේ අනුස්සරේයාත ඉතිතසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරේ සත්තා දේව මනස්සානං බුද්ධෝ භගවතේ මමංගෝ වික්ඛවේ මනස්සතං ජම්භායිස්සති භයංවා සම්විතස්සං වා දෝමහංසෝ වාසෝ පයෙන් ඉස්සතේ නොචේ මන්නනස්සරේ යාත අත ධම්මං අනස්සරේ යාත සාපතෝ භගවතා ධම්මා සම්දෙත්තිකෝ අකාලිකෝ මේ පන්තිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි සම්බෝ විඤ්ඤෝ හේතේ ධම්මං යෝ භික්ඛවේ අනුස්සරතං යම් භවෙස්සති බහං වා සම්මිතං වා ලෝමහංසෝ වාසෝ පයන්නස්සතේ නෝචේ ධම්මං අනුස්සරේ යාත අත සංඝං අනුස්සරේ යාත උපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං ජත්තාරි පුරිසේ බාණ්ඨ පුරිස කුංගලා ඒත භගවතෝ සාවක සංඝෝ ආවුනියෝ පාවුනියෝ දක්ෂිනියෝ අන්දමි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාතේ සංඝං යෝ විත්තවේ මනස්සරතං යම් භවිස්සති භයංවා සම්මිතත්තං වා ලෝමහංසෝ ආසෝපේ නිස්සති සංකේස හේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වේතදාගෝ වේතදෝසෝ වේතමෝහෝ අභේරෝ අච්ඡම්බේ අනුත්‍රාසෙන් අකලායේතේ ඉදමෝච භගවා ඉදං වත්තා සුගතෝ අථා පරන්නේ තදවෝච සත්තා අරඤ්ඤේ රුක්ඛමූලේ වාසඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සවේත සම්බුද්ධං භයං තුම්හාසිනෝසියා නොචේ බුද්ධං සරේයාත ලෝකජෙත්තං නරාතභං අත ධම්මං සරේයාත නීයානිකං සදේශිතං නොචේ ධම්මං සරේයාත නීයානිකං සදේශිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛෙත්තං අනන්තරං एवं बुद्धं सरन्तानं धम्मं सङ्घं च विघ्नवो भयं वाचं वितत्सं वा यो महंसो न हस्यते ते एतेन सत्यवद्येन सब्बन्तरायापि नस्वन्तु एतेन सत्यवद्येन सब्बोपद्वा विनस्सन्तु एतेन सत्यवद्येन सब्बे अमनस्सा पठिक्रमन्तु ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමෙන්තුතේ ඒතේන සච්ච වජ්ජේන භයා උපසමෙන්තුතේ ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමෙන්තුතේ ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතෝ සම්බදා ඒවන්නේ සුතන්නේ කං සමයං භගවා රාජගයේ විහෙරති වේලුවනේ කලන්ද පෙනවාපේ තේනකෝ කන සමේන ආයස්මා මහා පස්සතෝ චිත්තලේ ගුහායන් විහෙරති ආබාධිකෝ හෝතේ දුක්ඛිතෝ බාල්ලගිලානං අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා උච්චිතෝ ඒන ආයස්මා මහා පස්සතෝ සේනප සංකන්නේ උපසංසංහිතා පඤ්ඤත්තේ ආසනේ නිසේදේ නිසජ්ජකෝ භගවා ආයස්මන් තම්මහා සස්ස තන්නේ සදරෝච පච්චිතේ කස්සත කමනේයං පච්චයාපනේයං පච්චේ දුක්ඛා වේදනා පටික්කමන්තේනෝ අභික්කමන්තේ පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ අභික්කමෝතේ නමේ බන්තේ කමනීයන් නයාපනීයන් බාල්හාමේ දුක්ඛා වේදනා අබෙක්කමන්තේනෝ පටික්කමන්තේ අබෙක්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝතේ සත්තිමේ කස්සක බොද්ධංගා මයා සම්නදක්ඛාතා භාවිතා බවලේකතා අභිඤ්ඤා සම්බෝධාය නිබ්බානාය සංවත්තන්තේ කතමේ කස්ස සති සම්බොජ්ජං ලෝකෝ පස්සත මයා සම්මදක්ඛාතු භාවිතෝ බලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ ධම්ම විචේ සම්බොජ්ජං ලෝකෝ පස්සත මයා සම්මදක්ඛාතු භාවිතෝ බලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ දිව්‍ය සම්බොජ්ජංග පරකස්සත මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බලේකතෝ අභිඤ්ඤා සම්බෝධාය නිබ්බානාය සම්මන්තතේ සේති සම්බොජ්ජං ලෝකෝ පස්සත මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බලේකතෝ අභිඤ්ඤා සම්බෝධාය නිබ්බානාය සම්මන්තතේ පස්සද්ධි සම්බොද්ධංගෝ කෝකස්සත මයා සම්මදක්ඛාතෝ භාවිතෝ භවදීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ සමාධි සම්බොද්ධංගෝ කෝකස්සත මයා සම්මදක්ඛාතෝ භාවිතෝ භවදීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තතේ උපේක්ඛා සම්බුද්ධං පවපස්සප මයා සම්මදක්ඛාතු භාවිතෝ බවලේකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තතේ මේ කෝපස්සප සත්ත බොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා භවලේකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තේ සබ්බ බගව බොද්ධංගා සබ්බ සබත බොද්ධංගා තේ ඉදමෝච භගවාත්තමනෝ ආයස්මා මහා පස්සපෝ භගවතෝ භාසිතං අභිනන්දේ උත්ථායතායස්මා මහා පස්සපෝ සම්මා ආබාධා සතාපේ නෝචායස්මතෝ මහා පස්සබස්සසෝ ආබාධෝ අහෝසේතේ ඒතේන සත්‍ය වජ්ජේන රෝගා උපසමෙන්තේ ඒතේන සත්‍ය වජ්ජේන දුක්ඛා උපසමෙන්තේ ඒතේන සත්‍ය වජ්ජේන භයා උපසමෙන්තේ ඒවං මේ සතන්නේ කං සමයං භගවා සාවත්ථයන් යදති 제තවනේ අනාථ සෙන්දිකස්සාරාමේ තේන කෝපන සමේන ආයස්මා ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ලගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේන ප්‍රසංකනේ උපසංකනෙත්වා භගවන්තං අභිවාදෙත්වා ඒතනං සම්නසේදේ ඒතමන් සම්නසෙන්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං නේතදවෝච ආයස්මා බන්තේ ගිල්මානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ලගිලානෝ සාදු බන්තේ භගවා යේනායස්මාගේ මානන්දෝ තේන ප්‍රසංකමතෝ අනුකම්පන්න පාදායාතේ සතේ කෝතන්නානන්ද ගිරිමානන්දස්ස වික්ඛුනෝ උපසංකමෙත්තා දස සංඥා භාසේයාසේ තානං කෝපනේ තම් විජ්ජති යං ගිරිමානන්දස්ස වික්ඛුනෝ දස සංඥා සත්තාසෝ ආබාධෝ ථානසෝ පටිප්පස්සම්භේය පතමා දස අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේන බිරත සංඥා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා ආනාපාන සතේ කතනාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද දෙක්ඛෝ අරඤ්ඤගතෝ ආරුක්ඛමූලගතෝ වා සංඥාගාරගතෝ වා ඉති පටිසංජෙක්ඛතේ රූපන්න අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්ඡං තේ ඉතේමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්චානුපස්සේ විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා පතමාචානන්ද අනත්ත් සංඥා ඉදානන්ද බෙක්ඛෝ අරඤ්ඤගතෝ ආරුක්ඛමූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ ඉතිපටි සංජෙක්ඛතේ චක්ඛන්න නත්තා රූපා අනත්තා සෝතන්න නත්තා සංදා අනත්තා ධනන්න නත්තා ගන්ධා අනන්තා නිවා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ඨම්මා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තේ ඉතිමේසු චතුවජ්ජත්තික බාහිරේසු ආත්මේසු අනත්තානුපස්සේ විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා පතමාචානන්ද අසුභ සංඥා ඉදානන්ද දෙක්ඛෝ ඉමමේව කායං උද්ධං පාදතලාන භෝකේ සමත්තකා සච පරියන්තං පෝරණ්ණානප්පකාරස්සන චිනෝ පච්ච වෙක්ඛතේ අත්තේ ඉමස්මින් කායේ කේසා ලෝමානකා දන්තා කචෝ මන්සන්නාරෝ මට්ඨේ අට්ඨමෙන්ජා වක්ඛං හදයන් යකනං කිලෝ මකං සිය සම්පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේ සම්මත්තරංගං සිත්තං සෙම්මං පුබ්බෝ දෝහිතං සේදෝ මේදෝ අස්සු වසක්ඛේලෝ සිංහානිකා ලසිකා මුත්තන්තේ එතේ මස්මින් කායේ අසුභානුපස්සේ විහෙරති අයං මොච්චතානන්ද අසුභ සංඥා කතමාචානන්ද ආදීනව සංඥා ඉදානන්ද දෙක්ඛෝ අරඤ්ඤගතෝ ආරුක්ඛමූලගතෝ ආසඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්ඛතේ බව දුක්ඛෝ කෝ අයං කායෝ බව ආදීනමෝ ඉතේ මස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජන්තේ සේයතේ දං චක්ඛ රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ, සීත රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, ආසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ, මුච්ඡා කප්පන්නිකා සෝලාරිසෝචිකා කුට්ඨං ගන්ධෝ කිලාසෝ සෝසෝ අසමාරෝ, දද්දෝ කණ්ඩෝ පච්චෝ රක්ඛසා විතච්චිකා ලෝහිත පින්දම් මදුමේහෝ අංසා පිලකා භගන්දලා චිත්ත සමුත්ථාන ආබාධා සෙන්න සමුත්ථාන ආබාධා වාත සමුත්ථාන ආබාධා සම්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසන පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතන්නං ජිගච්ඡාපි පාසා උච්චාරෝ පස්සාවෝතේ ඉතේමස්මින් කායේ ආදීනමාන පස්සේ විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥා පතමාජානන්ද පහාන සංඥා ඉදානන්ද දෙක්ඛෝ uppannam kama vitakkanna divaseti pajamati vinodeti jante karote anubhavam gamete uppannam vyapaada vitakkan adivaseeti pajahati vinodeeti dhyamti karote han bhavangamete uppannam vensavi takkan adivaseeti pajahati vinodeeti dhyamti karote han bhavangamete uppannuppanne papake අපසදේ ධම්මේ නාදිවාසේ පජහති විනෝදේ තේජන්තේ කරෝතේ අනභවං ගමේතේ අනම්මච්චතානන්ද පහාන සංඥා පතමාචානන්ද විරාග සංඥා විධානන්ද බෙක්ඛෝ අරඤ්‍ය ගතෝ වා රුක්ඛමූල ගතෝ ආසඤ්ඤාගාර ගතෝ වා ඉතිපටි සංචෙක්ඛතේ ඒතං සන්තං ඒතං පනේතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූපදි පටිනිස්සබ්බෝ සන්නක්ඛයෝ විරාගෝ නිබ්බානන්තේ අයං මුත්තතානන්ද විරාග සංඥා පතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද බෙක්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සංඥාගාරගතෝ වා ඉතිපටි සංතික්ඛතේ ඒතං සන්තං ඒතං පනේතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදේපටි නිස්සග්ගෝ තණ්හප්පයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති යං උච්චතානන්ද නිරෝධ සංඥා සතමාචානන්ද සම්බ ලෝකේ අනබිරත සංඥා ඉදානන්ද වික්ඛෝ යේ ලෝකේ උපායෝපාදානා චේතසෝ රදිත්තානා දිනිවේසානුසයා තේ පජහන්තෝ ඉරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා පතමාදානන්ද සබ්බ සංඛාරේසු මනිච්ච සංඥා ඉදානන්ද වික්ඛෝ සබ්බ සංඛාරේසු අට්ඨියති හරායති දිගොච්ඡතේ අයං මුච්ඡතානන්ද සබ්බ සංඛාරේසු මනිච්ච සංඥා පතමාදානන්ද ආනාපානසතේ ඉදානන්ද දෙක්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සංඥාගාරගතෝ වා නිසේදති පල්ලංකං ආභජිත්තා උජුං කායම් පනිදාය පරිමුඛං සතෙන් උපක්ඛපෙන්වා සෝ සතෝ වං අස්සසති සතෝ පස්සසති දේගන්වාං අස්ස සන්තෝ දේගන් අස්ස සාමේතේ පජානාතේ දේගන් වා පස්ස සන්තෝ දේගන් පස්ස සාමේතේ පජානාතේ රස්සන්නාං අස්සසන්තෝ රස්සන් අස්සසාමේතේ පජානාතේ රස්සං ආපස්සසන්තෝ රස්සං පස්සසාමේති පජානාතේ සබ්බකාය පටිසංවේදී අස්සසෙස්සාමේත සික්ඛතේ සබ්බකාය පටිසංවේදී පස්සසෙස්සාමේත සික්ඛතේ පස්සම්භයං කා සංඛාරං අස්සතිස්සාමේත චක්කතේ පස්සම්භයං කා සංඛාරං පස්සතිස්සාමේත චක්කතේ තේති පටිසංවේදී අස්සතිස්සාමේත චක්කතේ තේති පටිසංවේදී පස්සතිස්සාමේත චක්කතේ සුඛපටි සංවේදී අස්සතිස්සාමේත චක්කතේ සුඛපටි සංවේදී පස්සතිස්සාමේත චක්කතේ චිත්ත සංඛාර පරිසංවේදී අස්සසෙස්සාමේති සික්ඛතේ චිත්ත සංඛාර පරිසංවේදී පස්සසෙස්සාමේති සික්ඛතේ පස්සම්බයං චිත්ත සංඛාරං අස්සසෙස්සාමේති සික්ඛතේ පස්සම්බයං චිත්ත සංඛාරං පස්සසෙස්සාමේති සික්ඛතේ චිත්තපටි සංවේදී අස්සසෙස්සාමේති සික්ඛතේ චිත්තපටි සංවේදී පස්සසෙස්සාමේති සික්ඛතේ අබ්බේප්පමෝදයං චිත්තං අස්සසාමේත සික්ඛතේ අබ්බේප්පමෝදයං චිත්තං පස්සසාමේත සික්ඛතේ සමාධං චිත්තං අස්සසාමේත සික්ඛතේ සමාධං චිත්තං පස්සසාමේත සික්ඛතේ විමෝචයං චිත්තං අස්සසාමේත සික්ඛතේ විමෝචයං චිත්තං පස්සසාමේත සික්ඛතේ අනිච්ඡානුපස්සේ අස්සස්සාමේ තික්ඛතේ අනිච්ඡානුපස්සේ පස්සසස්සාමේ තික්ඛතේ විරාගානුපස්සේ අස්සස්සාමේ තික්ඛතේ විරාගානුපස්සේ පස්සසස්සාමේ තික්ඛතේ නිරෝධානුපස්සේ අස්සසස්සාමේ තික්ඛතේ නිරෝධානුපස්සේ පස්සසස්සාමේ තික්ඛතේ පටිනිස්සග්ගානුපස්සේ අස්සසෙස්සාමේති සික්ඛති පටිනිස්සග්ගානුපස්සේ පස්සසෙස්සාමේති සික්ඛති අයං වච්චතානන්ද ආනාපාන සතේ සතේ කෝත්වන්නානන්ද ගිරිමානන්දස්ස බෙක්ඛුනා උපසංකමිත්වා ඉමා දස සංඥා භාසේයාසේ සානං කෝපනේතං විද්‍යති යං ඉරිමානන්දස්ස බික්ඛුනෝ ඉමාදස සංඥාසත්තා සෝවා භාදෝ ඨානසෝ පටිපස්සං භේයාති අතකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සම්තිකේ ඉමාදස සංඥා උග්ගයන්වා ඒනායස්මා ගිරිමානන්දෝ තේන ප්‍රසංකමේ උපසංකමිත්වායස්මතෝ ගිරිමානන්දස්ස බික්ඛුනෝ ඉමාදස් සංඥා අභාසේ අතකෝ ආයස්මතෝ ගේමානන්දස්ස දෙක්ඛුනෝ ඉමාදස සංඥා සත්තාසෝ ආබාධෝ ථානසෝ පටිප්පස්සම්භේ උත්ථාචායස්මා ගිරිමානන්දෝ සම්මා ආබාධා තථාපයිනෝ චාරස්මතෝ බිරිමානන්දස්සසෝ ආබාධෝ අහෝසේති ඒතේන සත්‍ය වජ්ජේන රෝබා උපසමෙන්තුතේ ඒතේන සත්‍ය වජ්ජේන භයා උපසමෙන්තුතේ ඒතේන සත්‍ය වජ්ජේන දුක්ඛා උපසමෙන්තුතේ යේ සංසා සංපචිත්තා තිසරණ සරණං එත්ත ලෝකන්තරේ වා බුම්මා බුම්මා ච දේවා ගුණ ගණ ගාන ව්‍යාවටා සබ්බ පාලං ඒතේ ආයන් සුදේවා වරකන සමයේ මේ රාජේ වසන්තෝ සන්තෝ සන්තෝසයේ තුන් මොනිවර වචනන්තෝ තුමග්ගං සමංගං සමන්ත චක්කවාලේසු යක්ඛා දීවාච ධම්මනෝ යම්මං මේහි කතං පුඤ්ඤං සබ්බ සම්පත්‍ය සාධකං සම්බේ තන්නමෝදිත්වා සමංගා සාසනේ රතා පමාද රහිතා වන්තෝ ආරක්ඛාස විශේෂතෝ සාසනස්ස ලෝකස්ස බුද්ධි භවතු සම්බදා සාතනම් පිට ලෝකංච දීවා රක්ඛන්තු සම්වදා සද්ධින්වන්ති සුඛේ සම්මේ පරිවාරේන අත්තනෝ අනිදාසමනාහන්තෝ සාතබ්බේ නාතේ රාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානකතෝ වා කණ්ඨකතෝ වා අනක්ඛත්තෝ වා ජනපද රෝගතෝ වා අසං ධම්මතෝ වා අසං දෙක්ඛතෝ වා අසං පොරිසතෝ වා චණ්ඩහත්ති අස්සමිග ගෝණ කුප්පුර අයවිච්චික මනිසප්පාදීපේ අච්චතරච්ච සෝකරමයිසයක් රක්ඛසාදී හේති නානා භයතෝ වා නානා රෝගතෝ වා නානා උපද්දවතෝ වා ආරක්ඛං ගන්නහන්තෝ පනිධානතෝ පට්ඨාය සතාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දස පරමත්ථ පාරමියෝ පංචමා පරිත්‍යාගේ තිස්සෝ චරයා පස්චිම භවයේ ගබ්භාවක්ඛන්තිං ජාතිං අභිනෙක්ඛමනම් පදාන විරයම් බෝධිපල්ලංකේ මාර විජයං සම්බඤ්ඤත ඥානපටි වේදං නවලෝකුත්‍ර ධම්මේති අබ්බේති මේ බුද්ධ ගුණේ නාවජ්ජත්වා දේසාලියාති සපාකාරං තේසු යාම රත්යෙන් පරිත්තං කරොන්තු ආයස්මා ආනන්දත්තේ දෝ විය කාරුණ්‍ය චිත්තං පච්ඡපෙත්නා කෝටි සතසාසේසු චක්කවාලේසු දේවතා යස්සානම් පටිකං හන්තේ යංච වේසාලියම් පුරේ සෝභා මනස දුක්ඛ සම්භෝතන්තේ ධම්භයං කිප්පමන්තර ධාපේසි පරිත්තන්තං බනාමහේ යානේද භෝතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලින්තේ සබ්බේව භෝතා සමනා භවන්තෝ මතෝපි සක්කච්ච සනන්තු භාසිතං තස්මායි භෝතානි සාමේත සම්මේ මෙත්තං කරෝත මානසයා පජාය දිවාචරක්තෝ ච හරන්ති යේ බලෙන් තස්මායි නේරක්කත අම්පමන්තා යං කිංච වෙත්තං නිද්වා හොදන්වා සග්ගේ සුවා යං ගතනම් පනේතං ධනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනේතං ඊතේන සච්චේන සුවත්ථේ හෝතු අයං විරාගං අනතං පනේතං යදජ්ජගා සක්්‍යමනේ සමාහිතෝ නතේන ධම්මේන සමත්ථකින්තේ ඉදම් පිද්ධම්මේ රතනම් පනේතං ඊතේන සත්‍යේන සුවත්ථයෝතෝ සම්බුද්ධ සෙට්ඨෝ පරිවන්නයේසච සමාධිමානන්තර කඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විඤ්ඤතේ ඉදං පිද්ධම්මේ රතනම් පනේතං ඊතේන සච්චේන සුවත්ථයෝතු ඒ පුංගලා මත්ථ සතං ප්‍රසද්ධා චත්තාරි ඒතානි යුගානි හන්තේ තේ දක්ඛිනීයා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මාප්පලානේ ඉදං පි සංඝේ රතනම් පනේතං ඒතේන සච්චේන සුවත්ථයෝතු ඒසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනං හේ ඒ පත්තිපත්තා අමතං විගය්‍ය ලද්ධා මුද්ධා නිම්බතින් භංජමානා ඉදම්පි සංඝේ රතනම් පනේතං ඊතේන සක්ඛේන සුවත්ථයෝතෝ යතින්දතේ ලෝකපටින්සිතෝ සියා චතුම්භිවාතේය සම්පකම්පයෝ සතෝ කමංසප්පොය සංවදාමි යෝ අරිය සත්‍යාන දෙච්ඡපස්සතේ ඉදම්පි සංඝේ රතනම් පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතෝ ඒවරිය සත්‍යානි විභාවයන්තේ ධම්මේර පඤ්ඤේන සදේශිතානි හිංකාපිතේ හන්ති බුසප්පමත්තා නතේ භාන් අට්ඨමන්නාදයන්තේ ඉදම්පි සංඝේ රතනම් පනේතං ඒතේන සක්කේන සුවස්සියෝතෝ සහවස්ස දස්සන සම්පදාය තයස්ස ධම්මා ජයිතා භාන්තේ සක්කාය දිට්ඨේ විතිකෙන්ච තංච සීලබ්බතං වාපි යදත්තිකෙන්ච චතුහ පායේ හිත විප්‍රමත්තෝ තථා විධානානි අබබ්බෝ කාතම් ඉදම් පිස්සං ගේරතනම් පනේතං ඒතේන සච්චේන සුවත්ථයෝතෝ කිංචාපිතෝ කම්මංස්කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අබබ්බෝතෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතා දිත්ත පදස්සංසා ඉදං ච සංඝේ රතනම් පනේතං ඒතේන සච්චේන සුවත්ථයෝතු වනප්පගුණ්ඩේ කථා පුස්තකග්ගේ දිම්හාන මාසේ පඨමස්මින් දිම්හේ තථෝපමං ධම්ම වරන්න දේශයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම් තේ බුද්ධේ රතනම් පනේතං ඒකේන සත්‍යේන සවස්ථයෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරන්න දේශයි ඉදම් තේ බුද්ධේ රතනම් පනේතං ඒකේන සත්‍යේන සවස්ථයෝතු ඒනම් පුරාණං නවන්නත්ථි සම්භවං විරත්ත චිත්තා ආසිකේ භවස්මින් තේන බේජා අවිරල්ලච්ඡන්දා නිබ්බන්ති බේරා යථා යම් පදේතෝ ඉතං පිස්සංඝේ රතනම් පනේතං ඒතේන සච්චේන සුවක්ඛේසෝතෝ ඥානේද භෝතානි සමාගතානි බුම්මානි වායානි වනන්තලික්ඛේ තථාගතං දීරමනස්ස කෝඩිතං බුද්ධං නමස්සාම සුවත්තේවතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානි වංසලික්ඛේ තථාගතං දීරමනස්ස කෝඩිතං ධම්මං නමස්සාම සුවත්තේවතු යානේද භූතානි සමාගතානි බුම්මානි වායානි වංසලික්ඛේ තථාගතං දේව මනුස්ස පෝජිතං සංඝං නමස්සාම සුවත්තියෝතු ඒතේන සත්‍ය වජ්ජේන සබ්බන්තරායා විනස්සන්තු ඒතේන සත්‍ය වජ්ජේන සබ්බෝ පද්දවා විනස්සන්තු ඒතේන සත්‍ය වජ්ජේන සබ්බේ අමනුස්සා පටිච්චමන්තු ඒතේන සත්‍ය වජ්ජේන රෝගා උපසමෙන්තතේ ඒතේන සත්‍ය වජ්ජේන භයා උපසමෙන්තතේ ඒතේන සත්‍ය වජ්ජේන දුක්ඛා උපසමෙන්තතේ හේතේන සත්‍ය වජ්ජේන සොච්චිතේ හෝතු සම්බදා ඒවන්නේ සතන්නේ කන්තනයම් භගවා බාරාණසියං විහෙරතේ සිපතනේ නිගදායේ සත්‍යකෝ භගවා පංචවග්ගයේ දෙක්ඛෝ ආමන්තේසේ දේමේ භික්ඛවේ අන්තා බබ්බජිතේන නසේවි සම්බා යෝචායන් කාමේසු කාමස පල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායන් අත්ථදිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ කතමාචසා භික්ඛවේ මධ්‍යමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තතේ අයමේව මරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතේදං <coughs> සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ඒවං මේසු සම්නේකං සමයං භගවා බාරාණසයන් විහෙරතේ සිපතනේ නිගදායේ සත්‍රකෝ භගවා පංචවග්ගියේ බික්ඛෝ ආමන්තේසේ ධේමේ දික්ඛවේ අංකාපබ්බජිතේන නසේ සම්මා යෝචායන් කාමේ සුපාම සුපල්ලිකාන යෝගෝ හේනෝ ගම්මෝ කෝතජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායන් අත්ථ කිලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්ඛවේ උභෝවන්තේ අනුපගම්ම මධ්‍යමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධතේ පතමාචසා භික්ඛවේ මධ්‍යමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධතේ අයමේව මරියෝ මට්ඨංගිකෝ මග්ගෝ සේයතේදං සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධේ අයං කෝසා බික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණේ ඥානකරණේ උපසමාය ලබ්ධිනාය සම්බෝධාය නිම්බානාය සංවත්තතේ ඉදං කෝපන බික්ඛවේ දුක්ඛං නරිය සංචං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා යාදිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සපායාසා දුක්ඛා අක්ඛේහි සංපයෝගෝ දුක්ඛෝ පේහි වික්ඛයෝගෝ දුක්ඛෝ යම්පෙන් චක්න ලබති සම්පි දුක්ඛං සංකෙත්තේන පංච පාදානස්කන්ධ දුක්ඛා ඉදං කෝපන වික්ඛවේ දුක්ඛ සමුදයං හරිය සත්‍යං යායන් සංහා පෝනෝ භවිකානන්දි රාගසාගතා తත්‍ර සත්තාභිනන්දිනේ සංයතේදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන වික්ඛවේ දුක්ඛ නිරෝධං හරිය සත්‍යං යෝතස්සායේව සංහායන තේස විරාග නිරෝධෝ ඡාගෝ කටිනිස්සග්ගෝ මුත්තේ අනාලයෝ ඉදං කෝපන දික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව මරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙඤ්ඤතේ ධම් සම්මා දිට්ඨේ සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධේ ඉදං දුක්ඛං අරිය සත්‍යංති මේ වික්ඛවේ පුම්බේ අනනස්සතේසු ධම්මේසු සක්ඛුන්නදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ ආලෝකෝ උදපාදේ සංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤා සබ්බන්ති මේ වික්ඛවේ පුම්බේ අනනස්සතේසු ධම්මේසු චක්ඛුනුදපාදේ ඥානනුදපාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ මාලෝකෝ උදපාදේ සංඛෝපන දන් දුක්ඛං හරිය සත්‍යං පරිඤ්ඤයං කිමේ බිස්සවේ කුම්භේ අනස්සතේස ධම්මේසු චක්ඛන්නදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ ආලෝකෝ උදපාදේ ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ පුම්මේ අනනස්සතේස ධම්මේසු චක්ඛුන්දපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ ආලෝකෝ උදපාදේ සංකෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පාසබ්බන්ති මේ වික්ඛවේ පුම්මේ අනනස්සතේස ධම්මේසු චක්කුන් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඤ්ඤා උදපාදී ආලෝකෝ උදපාදී සම්කෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පදේනන්ති මේ භික්ඛවේ කුම්භේ අනනස්සතේසු ධම්මේසු චක්ඛුන් උදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඤ්ඤා උදපාදී ආලෝකෝ උදපාදී ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං තෙමේ දෙක්ඛවේ කුම්මේ අනස්සතේසු ධම්මේසු සක්පන්නදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විඤ්ඤා උදපාදී නාලෝකෝ උදපාදී සක්කොපණිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකා සබ්බන්ති මේ දෙක්ඛවේ කුම්මේ අනස්සතේසු ධම්මේසු සක්ඛුන්නද පාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ ආලෝකෝ උදපාදේ සමුපෝපනිදං දුක්ඛ නිරෝධං හරිය සත්‍යං සච්චිකතං මේ විච්ඡවේ පුම්බී අනස්සුතේසු ධම්මේසු චක්ඛුන්නද පාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝකෝ උදපාදේ ඉදං දුක්ඛ නිරෝධ ගාමී පටිපදා අරිය සත්‍යන්තිමේ විච්ඡේ පුම්බේ අනනස්සතේ සුධම්මේසු චක්ඛං නදපාදේ ඥානං නදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝකෝ උදපාදේ සංඛෝපනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා හරිය සත්‍යම් භාවේ තබ්බන්ති මේ විච්ඡේ කුම්භී අනනස්සතේ සුධම්මේසු චක්ඛන්නද පාදේ ඥානන්නද පාදේ පඤ්ඤා උදපාදේ විඤ්ඤා උදපාදේ ආලෝකෝ උදපාදේ සංකෝපනිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතන්ති මේ දික්ඛවේ කුම්මේ අනනස්සතේ ධම්මේසු චක්ඛුන්නද පාදේ ඥාන උදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝකෝ උදපාදේ යාවතේවං චමේ වික්ඛවේ නිමේසු චක්සුමරිය සක්ඛේසෝ එවං ච පරිවත්තං දාද සාකාරං යථා භූතං ඥාන දස්සනං නසුද්ධං නවෝතේ නේවතාවාහං වික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්බම්මකේ සත්තමනබ්බාක්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසං යතෝච කෝමේ වික්ඛවේ මුමේසු චක්සු අරිය සච්චේසෝ ඒමන්ති පරිවට්ටං දාද සාකාරං යථා භූතං ඥාන දස්සනං සුද්ධං හෝසේ අත්තාහං වික්ඛවේ සදේවකේ ලෝකේ සමාදකේ සබ්බම්මකේ සස්සමනබ්බාක්මඤ්ඤාපජාය සදේව මනස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින් ඥානං ච පනමේ දස්සනං අදපාදේ අකුප්පාමේ හේතෝ විමුක්තේ අයමන්ති මාදාති නත්ති ධාමී කුණබ්බෝතේ ඉදමෝ ච භගවාමත්තමනා පංච වග්ගියා බික්ඛෝ භගවතෝ භාසිතං